නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අද ඉමිදිරි පහන්දරින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපානසතිය සූත්‍රය තුලින් ආනාපාන භාවනා වඩන ඒ ආර්ය ශ්‍රාවකයා ආනාපාන භාවනාව තුලින් චිත්තානුපස්සනාව සතර සතිපට්ඨානයේ අවසාන කමඨාන මේ භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? චිත්තානුපස්සනාව මේ ආනාපාන සතිය තුළින් අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන වැඩ නිමා කරන්නේ කොහොමද කියන එක තමයි අද දින අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපට මතකයි මීට ප්‍රථම කායානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව කියන කාරණා තුන අපි මේ ආනාපාන සතිය තුළින් සාකච්ඡා කළා, ශ්‍රවණය කළා. එහෙනම් මේ චිත්තානුපස්සනාව කියන කාරණාව ගොඩාක් ගැඹුරු කාරණාවක්. මේ කාරණාව අභිධර්මයට සම්බන්ධ එකක්. මේක මේ භූත වලින් ගත්තාම පියලතලයේ එක භූතේ. එනම් මේ ආලෝකය කියන තේජෝ වලට සමාන ආලෝක ධාතුවට තමයි මේ සිත නිතරම සමාන කරන්නේ. තථාගතයන් වහන්සේ තමන්ගේ සිත ආලෝකයක් වශයෙන් දකින්වයි කියලා දේශනා කරනවා. එනම් මේ ආලෝක ධාතුවට අදාළ ධර්ම කාරණාව මේ භාවනා යෝගියා කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ එයාට කොයි ආකාරයෙන්ද මේක වැටහෙන්නේ කියන එක ගැන තමයි අද අපි විශේෂයෙන් අපේ අවධානම යොමු කරන්නේ ආස්වාස කරන බව දැනගෙන 100න් ඉන්නකොට ප්‍රාස්වාස කරන බව දැනගෙන 100න් ඉන්නකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මම ආස්වාස කරමි මම ප්‍රාශ්වාස කරමි ඇත්තටම මම ආශ්වාස කරනවද නැත්නම් ආශ්වාස කෙරෙන එක මම කලයි කියලා අල්ලාගෙන ඉන්නවද කියලා එයාට පොඩි සැකයක් ඇති වෙනවා අපි දන්නවා මේ ලෝකේ ඕනම කාර්යයක නිරත වුණාම ඒ කාර්යය අත්දැකීම් ලැබෙනවා මේ ලෝකේ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ දරුවෝ ඉන්නවා මේ ලෝකේ වැඩිහිටියෝ ඉන්නවා එහෙනම් තනි තනියෙන් ඉතියාම පෞල් ජීවිතවල අත්දැකීම් ලැබෙනවද? මොකවත් ලැබෙන්නේ මිනිස්සුත් ඉන්නවා, වැඩිහිටියොත් ඉන්නවා, දරුවෝත් ඉන්නවා. මේ ඔක්කොම එකට ඉන්නවා එක ගෙදර. දැන් හම්බෙනවා පෞල් අත්දැකීම්. කොහමද? අර මිනිස්සු ලෙඩ වෙනවා, බේත් ගන්න ඕනේ, බඩගිනි කියලා කෑ ගන්නවා, බේත් දෙන්න ඕනේ, කෑම දෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ට ගමන් යන්න ඕනේ කියනවා, ඇඳුම් ඕනේ කියනවා, අවුරුදු සමරන්න ඕනේ කියනවා. තමන් ගොඩාක් ආදරෙන් ඉන්න බල්ලට අසනීපයි කියනවා බල්ලට වෙදකම් කරන්න ඕනේ පොඩි පොඩි වැරදීම් වෙනකොට අමනාප වෙනවා ඒ මිනිසුන්ගේ ජීවනය පිණිස අම්බ කරන්න යන්න වෙනවා දැන් මොකද වෙලා තියන්නේ අර වෙන් වෙලා හිටපු මිනිස්සු ටික එකතු වුණාට පස්සේ එතන අත්දැකීමක් නිර්මාණය වෙනවා ඒකට අපි කියනවා පෞල් අත්දැකීම කියලා එහෙනම් නිකම්ම මිනිස්සු අතර පද්දන එක එකට එක ගෙදරක හිටියාම ඒක අධ්‍යාපනයක් වෙනවා නම් අත්දැකීම් සම්භාරයකට හේතුවක් වෙනවා නම් එහෙනම් අපි ලෝකෝත්තරව යම් යම් රාජකාරිවල නිරත වුණාම භාවනා කටයුතු වල නිරත වුණාම ඒ භාවනා කටයුතු අපටත් මේ අධ්‍යාපනයක් එහෙම නැත්නම් විශාල අත්දැකීම් සම්භාරයකට හේතුවක් වෙනවා එහෙනම් নানা ප්‍රකාර කමඨාන් වඩන භාවනා වඩන තපස්වරු මුනිවරු යෝගීවරු ඍෂිවරු ළඟට ගින් කිව්වාම මොකද්ද ඔබ වහන්සේවත් ලබාපු අත්දැකීම? ඔබ වහන්සේ මේක තුලින් ලබාපු අධ්‍යාපනය මොනවද කියලා කිව්වම නෑ. පින්වත වැරදුනා. මොකද්ද වැරදුනේ? මං අධ්‍යාපනය ලැබරවා නම් ඉස්කෝලේ යන්න ඕනේ. මම ලබන්නේ ධ්‍යාපනය. ධානය මුල් කරගෙන අවබෝධය මුල් කරගෙන ප්‍රඥාව මුල් කරගෙන යමක් ඉගෙන ගන්නවා නම් ඒකට අධ්‍යාපනය කියන කියන්නේ ධ්‍යාපනය අයන්න නැතුව කතා කරන්නේ. එහෙනම් මං ධ්‍යාපනය ලැබුවා, අත්දැකීම් ලැබුවා. කැමැතිද අවුරුද්ද දෙකක් මේක අහගන්න කියලා. එතකොට අවුරුදු දෙකක් කියන්න තරම් යාට කරුණු ලැබිලා. එහෙනම් මේ හැම ප්‍රත්‍යක්ෂ කරපෝ ආර්ය කුලපුත්‍රයන්ගෙන් යමක් ඇව්වාම ඒගොල්ලෝ විශාල කරුණ රාශියක් කියනවා. කච්චප මහරහතන් වහන්සේ ළඟින් ආනන්ද තෙරුන් වහන්සේ ළඟන් උපාලි තෙරුන් වහන්සේ ළඟින් ගිහිල්ලා යම් කාරණා කැව්වාම උන්වහන්සේ Taman ලැබපු අත්දැකීම Taman ලැබපු ඒ ධ්‍යාපනය තුළින් උන්වහන්සේ විශාල කරුණු රාශියක් දේශනා කරනවා. එහෙනම් මේ භාවනා යෝගියත් මේ ආස්වාස කරන බව දැනගෙන ප්‍රාස්වාස කරන බව දැනගෙන 100න් ඉන්නකොට මේ භාවනා යෝගියට තේරෙනවා කාලයක් මේක කරපු නිසා নানা ප්‍රකාර සිතුවිලි ඇති වුණා සිත විවිධාකාර අරමුණු ඔස්සේ පලා ගියා. නැවත අනුකම්පාවෙන් ආරාධනා කළා එක්කගෙන ඇවිල්ලා නැවත ස්ථානගත කළා. ඒ ස්ථානේ හරියට යා නිරත වුණේ নানা ප්‍රකාර විදිහට යා වැඩව වරද්දගත්තා. එයාට අවවාද කළා, අනුකම්පා කළා, මෛත්‍රී කළා. සමහර අවස්ථාවලදී තරවටු කළා. නැවත යාව හරියට ක්‍රියාව යෙදෙව්වා. මේ විදිහට මෙයා දවස් ගණන්, සති ගණන්, මාස ගණන් මේ කාර්යය කරනකොට මේක තුළින් විශාල ධ්‍යාපනයක් එයා ලබනවා. භාවනා අධ්‍යක්ින් සම්භාරයක් ලබනවා. මේ විදිහට මේ භාවනා යෝගියා කරගෙන යනකොට එයාට තේරෙනවා මම ආස්වාස කරමි මම ප්‍රාස්වාස කරමි කියලා කාලයක් හිටියා. පස්සේ මට තේරුණා මං ඇයි මේක කරන්නේ? මං ආවේ කරන එක නවත්තන්න. මෙච්චර කාලයක් කුඹුරු කළා, ගෙවල් පරිස්සම් කළා, ළමයි නඩත්තු කළා, ගස්වල ගෙඩි කැඩුවා, ඒවා විකුණුවා. මේ ඔක්කොම කළා. එහෙනම් තවත් මම මොනවද කරන්න තියෙන්නේ? නෑ, මම කරන එක නවත්තන්න මං ආවේ. ඒත් මං එකක් කරනවනේ. එහෙනම් කරන එක නවත්තන්න ඇවිල්ලා ඇයි මං නවත් තවත් කරන්නේ? එතකොට gedarat ඕක කරන්න තිබුණානේ. එයාට තේරෙනවා මේ කරන්න අවශ්‍ය නෑ. මේක කෙරෙන්න අරින්න ඕනේ කියලා. ඒ භාවනා යෝගියාට ලැබිච්ච ධ්‍යාපනය තුලින් ඒ අත්දැකීම් තුළින් එයා ඉමීසරේ මම කරමි කියන එකෙන් මම අයින් කරලා කෙරෙන බව දැනගෙන ඉන්නවා. එහෙනම් මේකට කවුද කමටහන් දුන්නේ? එයාට එයාමයි කමටහන් දුන්නේ. එයාම තීරුම් ගත්තා මෙතන දෝෂයක් තියෙන බව. ඒ දෝෂය නිර්දෝෂ කළා. ඒ ආර්ය උත්තමයා මේක කරගෙන යනකොට එයාට තේරෙනවා ආයි වැරදුනානේ මට. ඇයි ඇතුලේ මේ පඬිතියා ප්‍රඥාව ලබන්න ලබන්න එයාගේ කල්යාණ මිත්‍රයා එයාගේ ිතවත්කම වැඩි කරනකොට එයා පොඩි පොඩි දේවල් කියලා දෙනවා. ආයි කියනවා දැන් කරෙන් කරන්නේ කරෙනව නේද? ආස්වාස කරන බව දැනගත්තද? එහෙමයි. ප්‍රාස්වාස කරන බවක් දැනගත්තද? එහෙමයි. ඒක හරියටම හරි දැනගත්තම නෑ. ආස්වාසයේද ඇත්තටම දැනගත්තේ ප්‍රාස්වාසයේද ඇත්තටම දැනගත්තේ කියලා පොඩ්ඩක් ගවේෂණය කරලා බලනකොට එයා කල්පනා කරනවා ඇතුළට ගියෙත් උලඟනම් එළියට ගියෙත් උලඟනම් මේක ආස්වාස කියලා මම කොහමද මේක තීරණය කළේ කවුද මේක තීරණය කළේ මේකට ප්‍රාස්වාස කියලා කවුද තීරණය කළේ එතකොට මේකට නම් දුන්නේ කවුද ආ මේක සම්මුතියක් මේක වෙන් කරලා දෙන්න මිනිස්සු නම් දෙකක් අදලා තිනා මේ නම් දෙක පටලාගෙන තමයි මම මේක කරලා තින්නේ මට පැටලිලා මේ සම්මුතිය තුල මං ඉඳලා මිනිස්සු හදාපු නාම රූප වලට මං දෘෂ්ටිගත වෙලා. ඩග්ගාලයා ආනවා කල්යාණ මිත්‍රාගෙන් අනේ ආර්ය පුත්‍රය මට සමා වෙන්න මට අනුකම්පා කළා කියන්න මේ සම්මුතිය නිදාස් වෙන්න මට මොකද්ද මං කළ යුත්තේ මට වැඩ වැරදිලා අනුකම්පාවෙන් මට කියන්න මගේ මේ වැඩ નિරවුල් කරගන්නේ කොහමද මට අනුශාසනාවක් දෙන්න කියනකොට එයා කියනවා ආස්වාස කර බව දැනගත්තද ආස්වාස වෙච්ච බව දැනගත්ත සිත දැනගත්තද කියලා අනකොට එයා කියනවා සාදු සාදු සාදු ආස්වාසයක් මම කවදාවත් දැනගත්තේ නැහැ ආස්වාස කරපු බව දැනගත්ත සිතයි දැනගත්තේ දැන් තමයි මට වැඩේ යවුන්නේ කියලා කියනවා ඉතිපස්සේ ආනවා නැවත මේ සිතම මේ කල්යාණ මිත්‍රයාම ප්‍රාස්වාස කරපු බව දැනගත්තද එහෙම නැත්නම් ප්‍රාශ්වාස කරපු බව දැනගත්ත සිත දැනගත්තද නැවත කියනවා සාදු සාදු සාදු දැන් තමයි මට හරියට වැඩේ තේරුනේ දැනුත් මං දැනගත්තේ සිතවිල්ලක් විතරයි ආශ්වාසය මං දන්නේ ප්‍රාශ්වාසය මං දන්නේ මේ හැම තැනීම උලන් යනවා එනවා මම මේවා දන්නේ මං දැනගත්තේ ඒක දැනගත්ත සිතවිල්ල එහෙනම් දැන් කලේ ආනාපාන සතියද චිත්තානුපස්සනාවද කියලා ඇහුවා මෙයා කියනවා මම චිත්තානුපස්සනා වඩලා තින්නේ. එහෙනම් ආනාපානා භාවනා යෝගියා ආනාපානා සතිය කරන්නේ ආනාපානා සතිය දැනගෙන ඉන්න කාලේ විතරයි. ඒකේ තිබිච්ච අභිධර්මය දැනගත්ත වෙලේ ඉඳලා ආනාපානා සතිය කරන භාවනා යෝගියාත් අතුරුදාන් වෙනවා. භාවනාවත් අතුරුදාන් වෙනවා. ආනාපාන නමින් වෙන එකක් කරනවා. ඒක තමයි සතර සතිපට්ඨානයේ තියෙන චිත්තානුපස්සනාව සිදු වෙනවායි කියලා කියනකොට මේ අවංකව මේක යටත්වාත්කමෙන් පිළිගන්නවා. එයා දන්නවා මේකට විරුද්ධ වෙන්න බෑ. මේ කියන ධර්මය මේ අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත මේ කාරණාව මේක පරම සත්‍යයක්. මේක තමයි සෑම තථාගතයන් වහන්සේලාම මේ ලෝකේ දේශනා කරන ධර්මය. ඒ කායන මග්ගෝ මේ ලෝකේ එකම මාර්ගයයි තියෙන්නේ. එහෙනම් මේ හැම දේ තුලින්ම මේ මාර්ගය තියෙන්න ඕනේ. වෙන මාර්ගයක් තියෙනවා නම් උන්වහන්සේලා එකම මාර්ගයක් කියලා කියන්නේ උන්වහන්සේලා අනිත් මාර්ගවල වලින් නිවන් දකින්න බෑ මේ මාර්ගයෙන් විතරක් නිවන් දකින්න පුළුවන් නම් මේ ඇර තව මාර්ග ඇති බව අපට තේරෙනවා කිසිම තථාගතයන් වහන්සේ නමක් අනිත් මාර්ගවලින් නිවන් යන්න බෑ මේකෙන් විතරක් පුළුවන් කියලා තවත් මාර්ග ඇති බව කිසිම වචනයක් සඳහන් කරලා නැහැ කිසිම තථාගතයන් වහන්සේ නමක් මාර්ග දහසක් ඇත. නමුත් නිවන් යන්න සුදුසු මාර්ගය මේකයි කියන ඒම ප්‍රකාශයක් කළා නම් අපි දන්නවා මාර්ගවල් දහස් ගණන් මේකේ තියෙනවා. වැරදෙන්න පුළුවන්. අපේ අතරමං වෙන්න පුළුවන් කියන බය සැකය අපට ඇති වෙනවා. එහෙම කියලාත් නෑ. මොනවද උන්වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් පාවිච්චි කරන වචනය ඒ කායන මග්ගෝ සතර සතිපට්ඨාන කමඨාන කියලා කියනවා. එහෙනම් මේ එකම මාර්ගයයි මේ සතර සටිපට්ඨානය කියන කමඨාන. එහෙනම් එකම මාර්ගයයි කියලා කියනවනම් මේ හැමතැනම තියෙන්න ඕනේ මේක විතරනේ. එහෙනම් මොන නමින් කළත් මොන ආකාරයෙන් කළත් කෙරෙන්න ඕනේ මේකයි. එහෙනම් මේක විතරමයි මේ ලෝකේ තියෙන්නේ. එකම මාර්ගයයි පවතින්නේ කවුරු කොහෙන් ගියත් මේ මාර්ගයෙන් යන්න ඕනේ මේකමයි කරන්න ඕනේ හැබැයි නාම රූප වෙනස් භාවනා වෙනස් ක්‍රමවේද වෙනස් කමඨාන් වෙනස් එහෙනම් තපස්වරු යෝගිවරු මුනිවරු ඍෂිවරු කරන්නේත් මොනවද? තපස් භාවනාවද නෑ සතර සටිපට්ඨානේ. ඇයි ඒගොල්ලෝ ප්‍රඥාවට සමවදින්නේ? ඒගොල්ලෝ නොදැනුවත් යෝග වැඩුවට ඒ යෝග තුලින් වැඩිලා තින්නේ සතර සටිපට්ඨානේ. ඍෂිවරු මහා ප්‍රඥාවට සමවැදිලා සතරමා භූතය තමන්ගේ අල්ලේ තියාගෙන පාලනය කරනවා. ඒගොල්ලෝ මොනවද පාලනය කරලා තියෙන්නේ? මේ බඹයක් විතර උස තියෙන කය මේ කයෙන් නේද මේ ඔක්කොම කරන්නේ? ගස් අතරට පලන්නේ වතුර මත ඇවිදින්නේ අපි දන්නවා තථාගතයන් වහන්සේ ඒ පාරු එනකම් වැඩ හිටියා උන්වහන්සේට ඒගොල්ලට යන්න අවශ්‍යයි තාපසේ කාව ලේන්සුව දැම්මා වතුරට නැග්ගා ලේන්සුව උඩ ඒ පැත්තට ගියා ආනන්ද හාමුදුරුවෝ කියනවා බලන්න තථාගතයන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේ ඒගොල්ලට ගිය හැටි අපිත් මේ විදිහට යමු භාග්‍යතුන් වහන්සේ කියන අනේ ආනන්ද ඒකේ වටිනාකම හඩමස්සයි අපි ඒගොල්ලන්ට යන්න අඩමස්සක් දෙන්න ඕනේ. අර මිනිස්සයා මේ අඩමස්සෙන් ජීවත් වෙනවා. නමුත් අර ලේන්සෙන් ගියාම මේ මිනිස්සයා ජීවත් වෙන්නේ නැණං අවුරුදු 20ක් විතර මේ මිනිස්සයා වඩලා තියෙන මේ අඩමස්සේ වටිනාකම. ඒ තාපසයාට කොච්චර ලැජ්ජාවක්ද? එයා කල්පනා කරන තථාගතයන් වහන්සේට මේක තේරුණා. ඇයි මේ අවුරුදු 15ක් විතර මේ අඩමස්ස වෙන්නේ මං දුක් විඳලා තින්නේ. එයාට ඒක තේරුන්නේ නැහැ. එහෙනම් මේ වගේ විශාල අවබෝධයක් මේ සතර මහා භූත තුල ප්‍රාතිහාර වශයෙන් පාන මේ 이르දි හැම දෙයක්ම උන්වහන්සේලා වඩලා තියෙන මොනවද වැඩිලා තියෙන සතර සතිපට්ඨානෙ. ඒකයි මේ ලෝකේ මොන ආගමක මොන ධර්මයක හරි භාවනා කෙරුවොත් එයාට ප්‍රඥාවක් ලැබෙනවා අවබෝධයක් ලැබෙනවා සිත නිවෙනවා. එයාට ගොඩාක් අභිරහස් තේරෙනවා. එහෙනම් හැම යෝගියෙක්ම හැම දෙනාම මේ වඩන්නේ මොනවද මේ ලෝකේ හැම තැනම හැම දෙනාම වඩන්නේ සතර සතිපට්ඨානය. එතනින් එයාට ධර්මයක් මේ ලෝකයේ කිසිම තැනක් නැහැ. නාම රූප වෙනස්. ක්‍රමවේද වෙනස්. එහෙනම් මේ භාවනා යෝගියා මේ ආස්වාස කරන බව ප්‍රාස්වාස කරන බව දැනගෙන 100න් හිටියා. එයා දැනගන්නවා මේ 100 කියන එක තමයි සතර සතිපට්ඨානය. එහෙනම් ඒ කට්ටිය සතර සතිපට්ඨානය කියලා කිව්වා. ගොඩාක් ප්‍රඥාව වැඩි කට්ටිය මේක හතරට බෙදලා මේකට චිත්තානුපස්සනාව කියලා කිව්වා සිතට අනුව බලනවායි කියලා. එහෙනම් මම මෙච්චර වෙලා සිතට අනුව නෙන්නම් බලලා තින්නේ. එහෙනම් ආස්වාස වෙන බව ඒ දැනගන්න සිතට අනුව නේද මම බලලා තින්නේ. ප්‍රාස්වාස වෙන බවත් ඒ ප්‍රාස්වාස වෙන බව දැනගත්ත සිතට අනුව නේද බලලා තින්නේ. එහෙනම් මේ සීය කියන වචනේ අර්ථය සතර සටිපට්ඨානය කියන එක. එහෙනම් මේ හැම සූත්‍රයක්ම කියන්නේ සීය පිළිබඳවනේ. මානෙනී සීය පවත්වන්න. පින්වත්නි සීයෙන් ඉන්න. එහෙනම් මේ කියන්නේ සතර සතිපට්ඨානෙනේ. බලන්න මේක තේරුම් ගන්න මට මෙච්චර මාස ගාණක් ගියා කියලා එයා ගොඩාක් දුක් වෙනවා මේ ගත වෙච්ච කාලය පිළිබඳව ගොඩාක් සන්තෝෂ වෙනවා සාරාංශක කල්ප ලක්ෂ ගණන් පෙරම් පොරලත් මිනිසුන්ට තේරෙන්නේ නැති එකක් මට තේරුණා මම දිනුවා මම දිනුනා කියලා කෑ ගාලා කියනවා මම ජයග්‍රහණය කළා මාර්යා පරාජය කරන්න යුද පිටියේ මට යුද කට්ටලේ හම්බුණා. දැන් මන් දන්නවා මාර්යා පරාජය කරන්න ඇති. මම සෑම තප්පරයක් තුළම චිත්තානුපස්සනා වඩන්න දක්ෂ භාවනා යෝගියෙක් බවට මමපත් වුණා. මම ආර්ය කුලේ ඉපදුනායි කියලා එයා ගොඩාක් සන්තෝෂ වෙනවා. එනම් මේ ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාශ්වාස වෙන බව දැනගෙන ඒ දෙක තුලින්ම තමන් දැනගන්නේ තමන් ආශ්වාස කරගත්ත ප්‍රාශ්වාස කරගත්ත බව දැනගත්ත චිත්තානුපස්සනාව චෛතසිකය දැක්කේ එනම් මේ අභිධර්මානුරූපීව තථාගතයන් වහන්සේ චෛතසික වෙන් කරනවා අන්න ඒ චෛතසික වලින් අපි බලාපොරොත්තු ඇතුව අපි සන්තෝෂයෙන් යම්කිසි දෙයක් කුසලානුකූලව අපි ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඒ කුසලානුරූපිය ප්‍රත්‍යක්ෂ කරපු මේ අසංකාරික සසංකාරික උපේක්ඛා සාගත දිට්ඨි සම්ප්‍රයුක්ත දිට්ඨි විප්පයුක්ත සිත් තමයි මේ දැකලා තියෙන්නේ. එහෙනම් අපි මේ දකින හැම චෛතසිකයක්ම අභිධර්මයේ චෛතසික 108න් එකකට සම්බන්ධයි. එහෙනම් මේ අභිධර්මයේ තමයි මේ හැමතැනම ප්‍රගුණ කරලා තියෙන්නේ. අභිධර්මයත් එක්ක තමයි මේ ජීවිත කාලෙම මං ඉඳලා තියෙන්නේ ජීවත් වෙලා තියෙන්නේ මේක යාට වැටහෙන්න පටන් ගන්නවා ඉතිපස්සේ යා කල්පනා කරනවා මේ චිත්තානුපස්සනාව විතරක් වෙනවනම් මේ ලෝකයේ චිත්තානුපස්සනාව විතරක් පවතිනවනම් කොහොමද මේ චිත්තානුපස්සනාවත් එක්ක මං වැඩ කරලා තින්නේ කියලා අතීතයේ පොඩ්ඩක් ඉස්සරහට අරන් බලනවා දැන් මෙයාගේ අවබෝධය වැඩි ධ්‍යාපනය වැඩිලා කල්පනා කරලා බලනකොට යාට තේරෙනවා වෙලට ගියා වැඩට වැඩ කරන ගමන් මට අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා චෛතසික පාල වුණා. ඒ චෛතසික වලින් මම මොනවද කළේ කියලා බලනකොට යාට තේරුණා නියර රයින්ඩ් ඕනේ කියලා සිතිවිල්ලක් පාල වුණා. ඒ පාල වෙච්ච සිතිවිල්ලට අනුව මේ කය ක්‍රියාත්මක කළා. වපුරන්න ඕනේ කියලා සිතිවිල්ල පාල වුණා. වපුරන්න ඕනේ කියන සිතවිල්ලට අනුව වැපුරුවා. නැවත සිතවිල්ල පාළ වුණා මේක පරිස්සම් කරන්න ඕනේ කියලා රෑදවල් නිදි මරාගෙන මේක පරිස්සම් කළා. ඒ චෛතසිකයට අනුව. දැන් මේක පැහිලා දැන් කැපුවොත් හොඳයි කියලා සිතවිල්ල පාළ වුණා. අර පැල කාලේ කවදාවත් කපන්න අදහසක් පාළ වුණේ නැහැ. දැන් කපන්න අදහසක් පාළ වුණා. වහාම දෑකත් අරගෙන ගිහලා සේරම ටික කපලා එකතු කළා. අර චෛතසිකයට අනුව. කපලා විසි කරලා බෑ මේක gedara ගෙනියන්න ඕනේ කියලා ලෝභ සාගත දිට්ටි සම්ප්‍රයුක්ත සිතක් පහළ වුණා. ඒ සිතට අනුව සේරම ටික ඔළුවේ තියාගෙන වැනි වැනි වැටි වැටි ඒ ටික ඔක්කොම gedaraට ගෙනාවා. එහෙනම් මේ ජීවිත කාලෙම මම සිටිවිලි වලටනේ වැඩ කරලා තින්නේ. සිටිවිලිනේ මාව මේවලා තින්නේ. හැමතරම අභිධර්මනේ තිබිලා තින්නේ. ලෝභ දේශ මොහ චෛතසික වලට අනුවනේ මේ කය මේවලා තින්නේ. අන්න දැන් එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක තුල තියෙන චෛතසික කණ්ඩායම් ටික. මේ ලෝකේ චිත්තානුපස්සනාව විතරයි පවතින්නේ. චිත්තානුපස්සනාව හේතු කරගෙන තමයි මිනිස්සු ඉපදෙන්නේ. කර්ම ඇති වෙන්නේ මේ හැම දෙයක්ම තේරෙනකොට තවත් ධම්මපදයක් එයා තුලින් මතුවෙනවා. චේතනාම් භික්කවේ කම්මං වදාමි මේ කියන්නේ අභිධර්මය ගැන. චේතනා කියලා කියන්නේ මේ කියන්නේ සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනාව. සිත මුල් කරගෙන හැමදේම ඇති වෙනවා. එහෙනම් සිත සම්බන්ධ කමඨාණක් මේ දීලා තියෙන්නේ. චේතනාව මුල් කරගෙන හැම දෙයක්ම ඇති වෙනවා නම් චේතනාව මුල්ලුන් නැත්තම් මොකවත් ඇති වෙන්නේ ඒ කියන්නේ යාගේ වැඩ නිමා වෙනවා. චේතනාව නැති කරගෙන චේතනාවක් නැතුව අදන හැම දෙයක් තුළම අවෝසි කර්මයක් ඇති වෙනවා. ප්‍රතිඵලයක් නැහැ. දුකක් වේදනාවක් කවදාවත් අට ගන්නෑ. එහෙනම් මේ තාපසයා තේරුම් ගන්නවා. එහෙනම් චේතනාව මුල් නොවි. එහෙනම් 100න් ඉඳලා වැඩ කරනකොට චේතනාව මුල් වෙන්නේ එහෙනම් චේතනාව මුල් කරන්නේ නැතුව කරනවා නම් 100න් කලාම කර්ම හැදෙන්නේ එයා චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන එක මේ කයේ ප්‍රත්‍යක්ෂ කරගන්න අපි කියනවා ගොඩාක් බේත් ගත්තාම බේත් කයට හුරු වෙනවා පත්තියම් වෙනවා කියලා අන්න එයාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා කයට මේ චේතනාව මුල් කරන්නේ නැතුව මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමවේදයේ අභිරහස හොයා ගන්නවා. මේ හැම තැනම චිත්තානුපස්සනාව වැඩෙන බව එයා දන්නවා. වාඩි වෙලා ඉන්නව නැකිටින්න ඉතෙනවා. නැකිටින්න ඉතෙන්නේ උපේක්ඛා සාගත සිතක් බලාපොරොත්තුවක් ඇති වෙලා. එයාට දෘෂ්ටියක් ඇති වෙලා මේක බෑ අරක කරන්න ඕනේ. එහෙනම් කාලේන ධම්ම සවණං කියන දෘෂ්ටියෙන් අයින් වෙලා එහෙනම් කාලේන ධම්ම සවණං නොකරමි කියන සිතුවිල්ල පාළ වෙලා. එහෙනම් මේ දෘෂ්ටියෙන් අර දෘෂ්ටියට ගිලා දිට්ටි සංප්‍රයුක්ත සිතක් වෙලා මේක. එයා දන්නවා මේ චිත්තානුපස්සනාව තමයි හැමතැනම තියෙන්නේ. චිත්තානුපස්සනාවෙන් තමයි මේ ලෝක සත්වයා මේවන්නේ. චිත්තානුපස්සනාව කරගෙන තමයි මේ සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච මේ ලෝකය පවතින්නේ. මේ භාවනා යෝගිය S2 වාගෙන සන්තෝෂයෙන් නැවත බලනවා ආස්වාස වෙන බව දැනගත්තාම ප්‍රාස්වාස වෙන බව දැනගත්තාම මේ දැනගත්ත දේ තුලින් මම දැනගත්තේ මගේ සිත තවත් මොනවද මේක තුල තියෙන අභිරහස් මාගේ කල්යාණ මිතුර මට මේක තවත් කියලා දෙන්න මම කැමති මේක තවත් ගැඹුරට දැනගන්න කියනකොට මේක කරගෙන කරගෙන යනකොට තවත් ධ්‍යාපනයක් එයා තුල පාළ වෙනවා ලෝකෝත්තර අධ්‍යාපනයක් පාළ වෙලා එයාට දැනුමක් හම්බෙනවා මොකද්ද ඒ දැනුවත්භාවය තමන් මේ දැනගත්ත සිත නෙමෙයි දැනගත්තේ තමන්ගේ සිතමයි දැනගත්තේ ඇයි චෛතසිකය කියන්නේ සිත කියන්නේ දෙකම එකයි ඇපල් ගෙඩිය දැනගත්තත් ඇපල් ගෙඩිය සුවඳ දැනගත්තත් දෙකම එකයි සුවඳ දැනගත්තාම අපට ඇපල් ගෙඩිය මැවිලා පේන්නේ නැද්ද ඇපල් ගෙඩියේ පාට පේන්නේ නැද්ද ඒකේ රස දැනෙන්නේ නැද්ද ඒකේ වටිනාකම දෙන්නේ නැද්ද? එහෙනම් වන්න ගන්ධ රස ඕජා අපට ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. ඒක තුලින් ගන්නා වූ සැපය ආයිෂේ වන්නේ සැපේ බලේ නුවණ අපට අම්බෙලා ඉවරයි. එහෙනම් ඇපල් ගෙඩියේ සුවඳ දැනගත්තාම ආයි ඇපල් ගෙඩිය ගැන මොකවත් කතා කරන්න දෙයක් නැහැ. ඒක පිළිබඳ හැමදේම ලැබිලා ඉවරයි. එහෙනම් කල්පනා කරලා බලන්න සුවඳ දැනෙනකොට ඒ සුවඳ තුලින් අපට මේ හැම දෙයක්ම අවබෝධ වෙනවා ඇපල් ගෙඩිය දැක්කාමත් ඒකම අවබෝධ වෙනවා සිතවිල්ල අවබෝධ කළත් සිත අවබෝධ කළත් දෙකම එකයි. එහෙනම් තමන් අවබෝධ කළා තමන් මේක ප්‍රත්‍යක්ෂ කළා තමන් වැඩනිමා කළායි කියලා එයා තුලින් මුලාවක් ඇති වෙච්ච බව එයා දැනගන්නවා. එහෙනම් මම සර්පයා මදින් අල්ලුවා. ආස්වාස කරන බව දැනගත්ත ප්‍රාස්වාස වෙන බව දැනගත්ත චෛතසිකයයි මම දැක්කේ ආස්වාස ප්‍රාස්වාසය දැක්කේ නැහැ කියලා දැනගෙන එයා සන්තෝෂ වුණාට එයාට තේරුණා ඒ සන්තෝෂය తాවකාලිකයි මට තවත් පොටක් වැරදුනා දැම්මට ව්‍යාපනයක් පාළ වුණා අවබෝධයක් පාළ වුණා ඒ දැනගත්තේ සිතවිල්ල නෙමෙයි ඒ මගේ සිතමයි මම දැනගත්තේ ආස්වාසය කියන්නේත් මගේ සිතමයි ප්‍රාශ්වාසය කියන්නේත් මගේ සිතමයි. මේ අවස්ථා දෙක තුලින්ම මගේ සිත මම දැනගත්තා. තවත් පියවරක් එයා උඩට ගියා. එයා දැන් සන්තෝෂ වෙනවා. ඉස්සෙල්ලා වැරදුනා, දැන් වැරදුනා, දැන් අරියටම අරිය කියලා එයා ගොඩාක් සන්තෝෂ වෙනවා. ඒත් එයා කල්පනා කරන තාම මේ මට වැරදෙනවනේ. තාම මම මේ මායයට අවු වෙනවනේ. සියුම් ලෙස මායя කොටු කරනවනේ. එහෙනම් උඩුසිතයි යටිසිත අතර වෙනසක් තියෙනවා පේන දේ නොපෙනෙන දේ තුල වෙනසක් තියෙනවා ළඟ තියෙන දේ දුර තියෙන දේ තුල වෙනසක් තියෙනවා නම් ඥාතියාටයි අතුරාටයි අතර වෙනසක් තියෙනවා නම් තමන්ගේ අය දකින්නකොට තමන් තුළ වෙනසක් තියෙනවා නම් අන්‍ය අය දකින්නකොට වෙනසක් නැත්තම් මෙතන තාමන් වැඩනිමා වෙලා නැහැ අමුද්‍රව්‍ය තියෙනවා තාම නිෂ්පාදන වෙනවා භවයට කටයුතු තාම සිද්ධ වෙනවා එයා තේරෙනවා ආයි මං සර්පයා බඩෙන් අල්ලාගෙන මේ අන්තිම වතාවටත් මම මේ සන්තෝෂනාට මේ අන්තිමයි කියලා කිව්වට මේක අන්තිම එක නෙමෙයි. ආයි මං පොට වරද්දාගෙන නැවත යා කල්පනා කරන නෑ මම මේකට අවුෙන්නෙත් නෑ කියලා ඒකත් අයින් කරනවා. දැන් මෙයා මොනවද කරන්නේ? සිතත් එක්ක කටයුතු කරනවා. සතර සතර සටිපට්ඨානේ අවසාන පියවරට සමවැදිලා චෛතසිකයත් එක්ක ගනුදෙනු කරනවා. අනාගාමි මාර්ගඵලලාභීෙකුට විතරයි මේ ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙන්නේ. චිත්තානුපස්සනාව කියලා කියන්නේ අරියත් මාර්ගය යන උත්මේ කරන ගනුදෙනුවක්. එහෙනම් කායානුපස්සනාව කියලා කියන්නේ ඒ කායානුපස්සනාව තුලින් එයා සම්පූර්ණ මේ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා. මොකද්ද? මේ ආර්ය මාර්ගය තුල තියෙන ඒ මාර්ගය මොකද්ද කියන එක දැනගන්නවා. ඒකට කියනවා අපි සෝවාන් මාර්ගය කියලා. වේදනාව එයා දැනගන්නකොට අපි දන්නවා එයා ඵලයටපත් වුණා. ඇයි දුක්ඛ සත්‍යයට වැටෙනවා. හැම තැනම තියෙන දුක. හැම තැනම මේ දුක තුලින් අටගන්න ධර්මතාවය දකිනවා. එහෙනම් දුක්ඛ සත්‍ය දකිනවා කියලා කියන්නේ මේ හැම දේ තුලින්ම නාම රූපය තුලින්ම එයා නිර්වාණ මාර්ගය දකිනවා. එයාට මේ ගාක කොලයක පොත්තක වැලි කැටයක ශබ්දයක ගන්ධයක ස්පර්ශයක නිවන කියන්න පුළුවන්. එහෙනම් මේ වේදනානුපස්සනාව සමවැදිලා ඒක නිමා කරපු කෙනා සෝවාන් ඵලයටපත් වෙලා එයා වේදනාව තුළින් දුක අවබෝධ කළා. වේදනාව කියන්නේ දුක කියන්නේ දෙකම එකයි පුංචි වෙනසක් තියෙනවා. එහෙනම් මේ වේදනානුපස්සනාව තුළින් එයා දුක්ඛ සත්‍ය වටහා ගත්තා, චතුරාර්ය අවබෝධ කරගත්තා. සෑම නාමයක් රූපයක් තුළින්ම නිවන පෙන්වන්න, නිවනට කමටහන් දෙන්න දක්ෂ ආර්ය පුත්‍රයෙක් බවට පත් වුණා. මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ මේ හැම තැනම පවතින නිර්වාණ පණිවිඩය දකිනවා නාම රූප වටිනාකම් මොකවත් දකින්නේ ඒ ආර්ය උත්තමයා ධම්මානුපස්සනාවට සමවැදුනේ සකු르දාගාමි ඵලයට සමවැදිලා. එහෙනම් චිත්තානුපස්සනාව කියලා කියන්නේ අනාගාමි කෙනෙක්. ඇයි අපි මේකට අනාගාමි ඵලයට කියලා මේ දේශනා කළේ සතර සතිපට්ඨානය අරගෙන බලනකොට මේ චිත්තානුපස්සනාවේ තියෙන ඒ වාක්‍යවල තථාගතයන් වහන්සේ සඳහන් කරන සමහර තැන් කල්පනා කරලා බලනකොට එයාගේ වැඩ තාම නිමා වෙලා නැහැ. චිත්තානුපස්සනාව වඩනවායි කියලා කියන්නේ එයාට වඩන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. චිත්තානුපස්සනාව ප්‍රගුණ කරනවායි කියලා කියන්නේ තාම එයා තුළ කැළඹීම් කම්පන පීඩන ප්‍රශ්න තාම පවතිනවා. ඒ කියන්නේ වැඩ නිමා වෙලා නැහැ. එහෙනම් චිත්තානුපස්සනාවේ තියෙන සෑම ඡේදයක්ම සෑම අභිධර්ම වචනයක්ම බලනකොට ඒක තුළ තාම වැඩ නිමා වෙච්ච නැති ස්වභාවයක් පවතිනවා. එහෙනම් ඒකාන්ත වශයෙන් මේක රාත් ඵලයේ වෙන්න බෑ. ඒක අනාගාමි ඵලයේ වෙන්න ඕනේ. එහෙනම් මේ ආර්ය උත්තමයා තවත් කල්පනා කරලා බලනවා තමන්ගේ සිතමද මන් දැක්කේ නෑ. තාම වැඩ නිමා වෙලා නෑ. තාම Taman සංසාරේ යනවා. තාම සියුම් දේවල් පවතිනවා. එහෙනම් සියුම් දේවල් පවතින එකේ ලකුණයි මේ දැක්කේ. සිතක් පවතිනවා නම් ඒ සිතට චේතනාවක් තියෙනවා. ඒකට කර්මයක් තියෙනවා. ඒකට නිර්මාණය වෙන දුකකුත් තියෙනවා. එහෙනම් එයා දැනගන්නවා. මම මගේ සිත දැක්කට මං දැකලා තින්නේ මගේ කර්මය. මේක තාම පවතිනවා. මේක තාම නිමා වෙලා නැහැ, නිවිලා නැහැ. එහෙනම් මම දකින හැම මොහොතෙම දකින්නේ මගේ කර්මය කියන එක එයා ප්‍රත්‍යක්ෂ කරගෙන එයා ගොඩාක් සල්තෝෂ වෙනවා කල්නුත් මම බඩෙන් ඇල්ලුවා දැන් නම් ඔළුවෙන් ඇල්ලුවා කියලා. එයා මේ කර්මය ඔළුවෙන් අල්ලාගෙන එයා ගොඩාක් සන්තෝෂ වෙනවා. තාම එයා ඇස්සරියේ නෑ. ඇස්සරින් නැතුව එයා නැවත නැවත මේ කමඨාන පුරුදු කරමින් එයා කල්පනා කරනවා දැන් නම් හරියටම ඇල්ලුවද කියලා බලනකොට එයාට තේරෙනවා නෑ වැරදිලා. ඇයි කර්මය නවත්තන්න කර්මය අල්ලාගෙන ඉඳලා බෑ කර්මය අත්හරින්න ඕනේ. එහෙනම් මම නිවැරදි කියලා මම හරියට මේක ප්‍රත්‍යක්ෂ කරයි කියලා මෙයා මේ කර්මය අල්ලාගෙන ඉන්නවා පොරබදිනවා. එයාට තේරුණා කර්මය අල්ලාගෙන ඉන්න හැමෝම නැවත ඉපදෙනවා. මමත් ඉපදීමට තමයි මේ වැඩ කරලා තියෙන්නේ. දැන් මේ කර්මය අත්හරින්න උත්සාහ කරනවා. මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව තුළින් මේ ආස්වාස ප්‍රාස්වාසයට අමතරව විශාල වෙනසක් ඇති වෙලා එයා තුල වෙන්නා වූ මේ ධර්මතාවය ආනාපාන සති සූත්‍රයේ ගොඩාක් ගැඹුරට ගින් ආර්ය ශ්‍රාවකයෝ විතරක් අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කරන ඒ ඉහළ තලවල මට්ටම් වලට මෙයා ගින් දන්නේම නැතුව එයා මේ කර්මය අත්හරින්න කියලා ලෑස්ති වෙනකොට යාට තේරෙනවා මේ හැම දෙයක්ම අත්හැරිය යුතු බව. මේ හැමදේම අත්හරින්න බෑ. අත්හැරිය යුතු බව දැනගත්තාම අත්හැරීමත් අත්හරින්න ඕනේ බව. මට මේ අවබෝධය දුන්නේ මේ ಗುಣධර්ම වැඩුවේ මගේ විඥානීය ගොඩාක් ශ්‍රේෂ්ඨ විඥානීය බවට පත් උනේ සසරෙන් එතර කරවන්න හැමදේම දුන්නේ ධර්මය. ඒ ධර්මයේ තමයි දැන් මට තියෙන ප්‍රශ්නය. ඒ ධර්මයේ බැඳීම තමයි මට තියෙන ප්‍රශ්නය. ඒ ධර්මයේ කෙරෙහි තියෙන ඒ නඩත්තුව පැවැත්ම තමයි මට තියෙන ප්‍රශ්නය දැන් ඔරුවෙන් බහින්න ඕනේ මම. ඒකට ගියාද? ගිහිල්ලා මං ඔරුවෙන් බහින්න නැත්තම් තාම එයා වෙරළේ වතුරේ තමයි ඉන්නේ. හැබැයි එරෙන්නේ නැහැ. යට වෙන්නේ නැහැ. ගාගෙන යන්නේ නැහැ. ගම් යූරේ ඉටියට එයා තාම වතුර මත තමයි ඉන්නේ. එයා මේක දැනගත්ත ගමන් ඔරුවෙන් පය තිබ්බ වතුරට ඇවිදගෙන ගියා ගොඩබිමට. ඔරුව අත්තරියා. අත්තරීමේ අදාස අත්තරියා. දන් දීම දන් දුන්නා. මෛත්‍රියට මෛත්‍රිය කළා. වීරියට වීරිය කළා. සීලයට සිල් දුන්නා. බලන්න දසපාර්මිතාව එයා අත්තරින් නැති. එහෙනම් මේ විදියට මේ තියෙන භාවනාවට භාවනාව දුන්නා. සමාධියට සමාධිය දුන්නා. ඒ ඒ අයගෙන් ගත්ත දේවල් ඒ ඒ අයට බාර දීලා එයා වැඩනිමා කළා. වතුරට ඔරුව බාර දුන්නා. වෙරළට ඒ අබල බාර දුන්නා. එයා යන්න ගියා. කැමැති කෙනෙකුට මේ හබල ගන්න පුළුවන්. කැමැති කෙනෙකුට ඔරුවෙන් නගින්න පුළුවන්. මෙතන ඉඳලා එගොඩ යන්න පුළුවන්. එගොඩ ඉන්න කට්ටිය කියනවා අර පැත්තේ එගොඩ කියලා. මේ පැත්තේ ඉන්න කට්ටිය කියනවා අර පැත්තට එගොඩට යන්න ඕනේ කියලා. මේ ඔරුව පදින කෙනා කල්පනා කරනවා මේක මාර වැඩක් නේ. අර මිනිස්සු නැගලා කියන එගොඩට යන්න ඕනේ කියලා මේ පැත්තට ගෙනාව මේ මිනිස්සුත් නැගලා කියන එගොඩට යන්න ඕනේ කියලා. කොයි පැත්තද එගොඩ? එගොඩක් නැහැ. මේකත් මේ භාවනා යෝගියට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් ඒ ගොඩක් නැත්තම් මේක මැදින් යන්න තියෙන එකක්. එහෙනම් මේක මධ්‍යම ප්‍රතිපදාවෙන් යන්න තියෙන. එහෙනම් මජ්ක්‍ධිමා පටිපදාන යෝගා අන්තා කියලා මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කළේ මේක තමයි. එහෙනම් බලන්න මේ අබලයි ඔරුවයි හත්තරින් හදනකොට මේක වැටුනේ. මේ පැත්තේ ඉන්න මිනිස්සු කියනවා ඒගොල්ලොට යන්න කීයද අඩමස්සයි ඒ පැත්තේ ඉන්න කට්ටියට කියන දැන් එගොඩ එන්නේ නෑ නෑ. එගොඩ තින්නේ අර පැත්තේ. එගොඩට යන්න කීයද? එතකොටත් අඩමස්සයි. එහෙනම් අර මිනිස්යාට දැන් ඔළුව අවුල් වෙලා මේ මිනිස්සු දෙන්නම එගොඩ එගොඩ කියනවා. එහෙනම් එගොඩ කොයිද තියෙන්නේ? එගොඩක් නෑ. එහෙනම් අත්තකිල මතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගිලා අන්ත දෙකක් අදාගෙන මිනිස්සු මේ අන්තෙන් අරන්තයට යන්න ඕනේ. අරහන්තේ මේ අන්තයට යන්න ඕනේ කියලා මිනිස්සු පොරබදිනවා. අන්තයක් නැති බව දන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන්න කෙනා. අන්න එයා තේරුම් ගන්නවා එහෙනම් තථාගතයන් වහන්සේ රම්‍ය සුරම්‍ය සුබ සුඛය වැඩි වෙලා දුකය කියන අන්තයට ඒ වෙරළට උන්වහන්සේ ගියා. ඒගොල්ලට ගියා. ගිහින් බලනකොට එහෙම ඒගොඩක් එතන නැහැ. දුක් විඳින මිනිස්සු මොනවද කරන්නේ? මාන්සි වෙලා අම්බ කරලා ගෙවල් දොරවල් අදාගෙන පෙට්ටකම් වල වස්තු පුරවාගෙන අර දුක කියන පැත්තේ ඉඳලා ඒගොඩට ගෙනා සුඛයට බලනකොට එහෙම එකකුත් නැහැ. මේ දෙකම වෙරළ දෙකක්. දෙක තුලින්ම ඈතර වීමක් නැහැ. මේ දෙක තුලම නිමාවක් නැහැ. එහෙනම් අත්තකල මතාන යෝගිය කියන්නේ කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ භවයේ පැවැත්මක් සංසාර ගමනක් නැවත ඉපදීමක් කියන එක මේ ඔරුවයි හබලයි අත්තරින්න උත්සාහ කරන මේ තාපසතුමාට තේරිලා තාපසතුමා කල්පනා කරනවා සැප විඳින මිනිස්සුත් ඉපදෙනවා දුක් විඳින මිනිස්සුත් ඉපදෙනවා. මේ සැපේ දුකේ දෙක තුලින්ම කර්ම හැදෙනවා. ඒ ඒ කර්ම වලට අනුව ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙනවා. එහෙනම් මේ දෙකටම අවුෙන්නේ නැතුව ඉතියොත් තමයි Taman බේරෙන්නේ. මේ ගොඩක් තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ ගොඩක් තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. දෙකටම ප්‍රතිචාර දක්වන්නේ. ඒ ගොඩට යන්න ඕනේ සන්තෝසයි නගින්න. මෙගොඩට යන්න ඕනේ. සන්තෝසයි නගින එයා දන්නවා ඒම එකක් නෑ. මේ භවය යන මිනිස්සු මේ හදාගෙන තියෙන්නේ බලාපොරොත්තු කැඩෙනවා නම් ඒක දුකයි කියනවා. බලාපොරොත්තු කැඩෙන ඒකම තව කෙනෙක් බලාපොරොත්තු නොත එයා කියන මේක සුඛයි කියලා. බලාපොරොත්තු සම්පූර්ණ වුණාම එයා කියන මේක සුඛයි කියලා. ඒ බලාපොරොත්තු බලාපොරොත්තු නොවිච්ච කෙනා කියන මේක දුකයි කියලා. එහෙනම් දක්යක්කම තියෙන කෙනාට කන පුරෝලා කනේ පාරක් දුන්නාම මුළු කම්මුලම ඉරිවැටෙනවා. එයා සාදුකාර දෙනවා. මේ දක්යක්කම ඉවස ගන්න බැරුව හිටියේ මුළු කම්මුලම ඉරිවැටුණා. දැන් දක්යක්කම නැහැ. මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. බේත් ඉදලා ඉරිවට්ටන්න තියෙන එක මට මේ කම්මුල් පාරක් අනුමෝදන් කළා. මට දානයක් දුන්නා. මේ කම්මුල් පාර පූජා කළාට ගොඩාක් ස්තුතියි කියලා ගොඩාක් සන්තෝෂ වෙනවා. තමන්ගේ වේදනාවක් නැතුව ගොඩාක් විවේකයෙන් ඉන්න කෙනෙකුට කම්මුල් පාරක් පූජා කළාම අසුවලා මට ගැව්වා අසුවලා මට පීඩා කළා මට නිନ୍ଦා කළා ගෞරව කළා කියලා එයා වෛරයේ සිටේ බැඳගෙන එයා द्वේෂසාගත පුද්ගලයෙක් වෙනවා බලන්න දැන් එයාට දුකක් වෙලා අරයට ඒක ප්‍රතිකාරයක් වුණා එයාට ඒක ආශිර්වාදයක් වුණා මෙයාට මේක දුකක් වුණා द्वේෂය ඉපදෙන්න ධර්ම කාරණාවක් වුණා එහෙනම් මේ ලෝකයේ අත්තකලමතාන යෝගිය කියන්නේ කාමසුකල්ලිකාන යෝගිය කියන්නේ ඒ ඒ පුද්ගලයාගේ මානසිකත්වය මත තීරණය වෙන කාරණාවක් මිසක් එහෙම එකක් ඇත්තටම නැහැ. දුක් විඳින මිනිසයා සන්තෝෂෙන් දුක් විඳිනවා නම් ඒ දුක කියන අත්තකලමතාන යෝගියාට කාමසුකල්ලිකාන යෝගියක්. සැප විඳින මිනිසයා අකමැත්තෙන් සැප විඳිනවා නම් අඬාඬා සැප විඳිනවා නම් ඒකාම සුකල්ලිකාන යෝගය ඒ මිනිසයාට අත්කල මතාන යෝගයක් එහෙනම් මේක මානසිකත්වයේ මත තීරණය වෙන එකක්. සිත තමයි මුල් වෙලා මේක තීරණය කරන්නේ Tamange අන්තය මේකයි කියලා. ඒ අන්තයක් මෙතන නැති නිසා අන්තයට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපගේ ජීවිත කාලය තුල අපි තමයි තීරණය කරලා තියෙන්නේ මම දැන් සැපෙන් ඉන්නවා මම දැන් දුකෙන් ඉන්නවා දුකෙන් මං සැපයට ආවා සැපෙන් මං දුකට ආවා මේවා ඔක්කොමට කියනවා මම්මුලා වෙච්ච සිතවිලි කියලා. මෝහය කියලා කියනවා. එහෙනම් මේ චිත්තානුපස්සනාවට සමවැදිලා ධ්‍යාපනයට සමවැදිච්ච කෙනා කල්පනා කරන කලින් මට මේවා තේරුන්නේ මෙච්චර හිතන්න පුළුවන් කමක් මට තිබුණේ මොනවද මට වෙලා තියෙන්නේ මේ ගස් කොළන් වලින් මට මා අමුතු දේවල් ඉතෙන්නේ ඇයි මේ මල් වලින් ගෙඩි වලින් වැලි කැට වලින් මට අමුතු දේවල් ඉතෙන්නේ ඇයි කලින් කවදාවත් වැටෙච්ච නොතේරිච්ච දේවල් මට තේරෙන්නේ ඇයි? එයාට තේරෙන මම ප්‍රඥාවට සමවැදිලා. මේක තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ආකාශ කියන පංච භූතවල පවතිනා වූ ඥානපා පංච ඥානපාල වෙලා ප්‍රඥාවට පාල වෙලා ඒක තමයි මේ කතන්දර ඔක්කොම වෙනස් වෙලා. ඇහෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් ඔක්කොම ධර්මානුකූල වෙලා මට මේ ලෝකයේ කවදාවත් පැවැත්මට වැඩ කරන්න බැරි වෙලා මං අසරණ වෙලා පංචකාමයන් තියෙනවා පිනවන්න බෑ මම ගොඩාක් අන්ත අසරණ වෙලා මේක පිනව ගන්න දක්ෂ නෑ මම අදක්ෂයෙක් වෙලා එයාට තේරෙනවා ඒ කියන්නේ මං ඉපදීම නවත්තගෙන වැඩනිමා වෙලා ටක් ගාලා බැස්සා ඔරුවෙන් එළියට ධර්මයක් අතහැරියා ධර්මයක් අතහැරියාම ඒ උත්තමයන් වහන්සේ සංගණණයෙන් තොර වෙලා මේ ලෝක සත්‍යයේ ගණනෙන් අයින් වෙලා නැවත කවදාවත් ඉපදෙන්නේ නැති මට්ටමටපත් වෙලා හේතුව ඔරුව තිබුණොත් ගමනක් තියෙනවා ගමන නැත් නවතර වෙලා යන්න ඔරුවක් නැහැ පදින්න හබලක් නැහැ එහෙනම් මේ ආනාපාන සති තුලින් රාත් වෙන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ දේශනා කරනවා මේ ආනාපාන සති සූත්‍රය තුලින් අපේ වැඩ නිමා කරන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ බොහොම ලස්සනට කාරණා පැහැදිලි කරනවා. එහෙනම් මේක සිදුවෙන්නේ චිත්තානුපස්සනාව මුල් කරගෙන. චිත්තානුපස්සනාව නැතුව වඩන හැම එකක් තුළින්ම ඵලයකට යන්න පුළුවන්. චිත්තානුපස්සනාව මුල් කරගෙන යන මාර්ගයෙන් විතරයි අපට අරියත් ඵලයට යන්න පුළුවන්. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා වැඩ නිමා කළා. තමන්ගේ දුක නිවා ගත්තා. තමන්ගේ විමුක්තිය තමන් විසින්ම අදාගත්තා. එහෙනම් අපිත් මේ භාවනාව තුළින් කමඨාන් වඩනකොට මේ ඡාම චෛතසිකය තුළින්ම අපට මේ ත්‍රිපිටකය අවබෝධ කරගන්න පුළුවන්. මේ කායානුපස්සනාව වැටහිලා මේ කය තුලින් වේදනාවන් අටගන්න බව වේදනානුපස්සනාව වැටහිලා ඒ වේදනාවල් ප්‍රත්‍යක්ෂ කරන ධර්මයට අපේ ධම්මානුපස්සනාව වැටහිලා මේ හැමදේම සිත මුල් කරගෙන සිත තුලින් මේවා නඩත්තු කරනවා පාලනය කරනවා සිත තමයි මේ හැම දෙයක්ම පරිපාලනය කරන්නේ කියන එක තේරුම් ගත්තාම චිත්තානුපස්සනාවට එයා සමවදිනවා චිත්තානුපස්සනාව තුලින් එයා වැඩ නිමා කරනවා එහෙනම් මේ ආකාරයෙන් කල්පනා කරලා බලනකොට මේ භාවනා යෝගියන් තමන් විසින්ම තමන්ගේ විමුක්තිය සලස ගන්න බව අපට වඩාත්ම පෑදිලි එහෙනම් යම්කිසි කෙනෙක් ඇවිල්ලා භාවනාවේ මේම වෙනවා භාවනාවෙන් එහෙම වෙනවා භාවනාවේ මේ වගේ தත්වයක් මට දැන් තේරෙනවා කියලා කියනවනම් එයා භාවනාව වඩන කෙනෙක්ද එහෙම නැත්නම් තවත් කෙනෙක් ලව්වලා වඩව ගන්න කෙනෙක්ද කියලා බැලුවාම එයා අර Taman අනිත්‍යයේ අතේ ඉඳාගෙන නලව ගන්න ළමෙක් වාගේ පොඩි දරුවෙක් වෙලා එයා නැලවෙන්නේ තවත් කෙනෙක් ලව්වලා එයාව නලව ගන්නවා එයා මේම වුණොත් මොකද්ද කිව්වාම එයාට ස්වයංක්‍රීයව ඉතන්න බෑ. ඒ සිය කල්පනාව නැහැ. එයාගේ ඒ ආත්ම විශ්වාසය එයාට මදි. ඒ නිසා එයාට තමන්ගේ දේ තමන් විසින් කල්පනා කරගෙන විසඳන්න බෑ. විසඳන්න කෙනෙක් ඉන්න ඕනේ. තමන්ගේ සිත තුළින් ඇතිවෙනා වූ චෛතසිකයේ ස්වභාවයට තේරෙන්නේ තමන් ආන ප්‍රශ්නයට පිළිතුර ඒ ප්‍රශ්නය තුළ පවතින බව එයා දන්නේ නැහැ. ඒ පිළිතුරු දෙන්න තවත් කෙනෙක් එයා හොයනවා. එහෙනම් මේ ලෝකේ තමන් විසින් නිමා කරගෙන යන ආර්ය ශ්‍රාවකයා කිසිම කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න හේතුව ප්‍රශ්නේ ඇති වෙනකොටම එයා ඒක ඉස්පිලිපාපිලි වෙනස් කරලා ඒකම උත්තරේ කරගන්නවා. ඒක ආර්ය ශ්‍රාවකෙක් භාවනා කරනකොට යට මේම ප්‍රශ්නයක් ඇති වෙනවා. අනේ මං වාගේ මෝඩ ආර්ය ශ්‍රාවකෙක් මට මොකවත් තේරෙන්නේ නැහැ. මොකවත් වැටහෙන්නේ මට කිසිම දෙයක් පාඩම් වෙන්නේ කියලා කියනවා. ගුරුවරයා ඉනා වෙලා කියනවා කමන්නේ මොකවත් සී කල්පනාවක් නැත්නම් මොකවත් වැඩෙන්නේ නැත්නම් කර කමන්නේ තවත් වඩන්න තවත් වඩන්න පාඩම් වෙන්න තවත් පාඩම් කරන්න තවත් පාඩම් කරන්න එයා මාස 3ක් විතර ඇවිල්ලා කියනවා මට මොකවත් පාඩම් වුණා හැබැයි එකක් පාඩම් වුණා මොනවද මට මොකවත් පාඩම් උන්නේ කියන එක මට පුදුම විදියට පාඩම් වෙලා හැම මොහොතෙම මට ඒක 100 තියෙනවා. මට කිසිම දෙයක් පාඩම් කරන්න බෑ. මේ ගාතාවත් පාඩම් වෙන්නේ අර ගාතාවත් පාඩම් වෙන්නේ සූත්‍ර දකින දකිනකොට මට සූත්‍රය පේන්නේ මේක පාඩම් වෙන්නේ කියන එක පේනවා. එහෙනම් ඒක පාඩම් වෙච්ච එකත් ලොකු දෙයක්. මේ භවයට මේක ඇති ඊළඟ භවයට තව ටිකක් වැඩියෙන් පාඩම් වෙයි. එහෙනම් මේක පාඩම් කරපු එකත් දක්ෂ පාඩම් කිරීමක් කියලා කියනවා. මොකවත් මතක නැහැ මොකවත් මතක හිටින් නැහැ කියලා කියනවා. භාවනාවේ 100ෙන් තිබෙන්නේ නැහැ කියලා කියනවා. මාස ගාණක් කරලා යවිල්ලා කියනවා කිසිම දෙයක් 100 ඉටින් නැහැ. මතක හිටින් නැහැ. මතක හිටින් නැහැ කියනක විතරක් මතක හිටිනවා. ඔය හිටින්නේ මතක. බොරුනේ කිව්වේ මට මතක හිටින් නැහැ කියලා. මතක හිටින් නැහැ කියනක පැය 24 පුරාම මතකයිද? එහෙමයි අපේ හාමුදුරනේ. එහෙනම් මේකට තමයි මතක හිටිනවා කියලා කියන්නේ. එහෙනම් මේ සර්පයා අපි අල්ලාගෙන ඉන්නවා හරියට අපි දන්නේ නැහැ. අපි තාන්නේ මේ බඩෙන් අල්ලාගෙන බට වැරදිලා කියලා නෑ. එයාට අරිගින්. මතක ඉති නෑ කෙනක මතකේ හිටිනවා ඊට වඩා මතකයක් මේ ලෝකේ කොයිද තියෙන්නේ? පාඩම් වෙන්නේ නෑ කෙනක හොඳටම පාඩම් හිටනනම් තවත් මොනවද මේ ලෝකේ පාඩම් කරන්න තියෙන්නේ? අන්න බලන්න මේ ලෝකේ අපට නොතේරෙන අභිරහස් මේවා තමයි චිත්තානුපස්සනාවෙන් ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන ධර්මතාවයන්. එහෙනම් මේ භාවනා යෝගියා මේ වගේ පියවි ඇසට පේන්නේ නැති ඒ ආයතන වලින් මේ සිත කියන අනුමාන ආයතනයට විතරක් ගෝචර වෙන ධර්මයන් වඩා දක්ෂ ලෙස ප්‍රත්‍යක්ෂ කරගන්නවා අවබෝධ කරගන්නවා මේක තමයි මේ ආර්ය ජීවිතය කියලා කියන්නේ ආර්ය ගමන් මාර්ගය කියලා කියන්නේ අපගේ ජීවිතවල අපට ඕන තරම් මේ ආර්ය මාර්ගය වඩන්න පුළුවන්. අපගේ සිත තමයි අපේ පඬිතයා, අපේ විනයාචාර්ය, අපගේ ගුරු මහෝත්තමයන්න් වහන්සේ. අපගේ සිත දන්නවා මේ ලෝකයේ පවතින නිර්වාණ පණිවිඩය එයා දක්ෂයි එයා විසින් ඒක එයා ප්‍රත්‍යක්ෂ කරගන්න අපට තියෙන යාත් එක්ක සුවඳ සිල්ලිව සාකච්ඡා කරගෙන ඒකට අදාළ කටයුතු වල නිරත වෙන්න එයා එයා විසින් ඒක හදා ගන්නවා. මේ ලෝකේ රාත් වෙච්ච රාතන් වහන්සේලාගෙන් ඇහුවොත් ඔබ වහන්සේලා කියන්න ඔබ වහන්සේලාව රාත්ඵලයට පත් කරේ කවුද කියලා කිව්වම උන්වහන්සේලා සිනාපාලා කියනවා රාත් තුනේ මම විසින් මමමයි තමන් විසින් තමන්මයි සිත විසින් සිතමයි ධර්මයේ විසින් ධර්මයමයි අවබෝධය විසින් අවබෝධයමයි වීරිය විසින් වීරියමයි මෛත්‍රිය විසින් මෛත්‍රියමයි මේම කියාගෙන යනවා සෑහඳ වෙලාවක්. එහෙනම් තම තමන්ගේ වැඩ තම තමන් සම්පූර්ණ කළා. මෛත්‍රිය මෛත්‍රිය විසින් සම්පූර්ණ කළා. සීලය සීලය විසින් සම්පූර්ණ කළා. වීරිය වීරිය විසින් සම්පූර්ණ කළා. භාවනාව භාවනාව විසින් සම්පූර්ණ කළා. එහෙනම් මොකද්ද මෙතන වැරදිච්ච තැන? වීරිය අපි සම්පූර්ණ කරන්න යනවා. මෛත්‍රිය අපි සම්පූර්ණ කරන්න යනවා. සීලයට සීලය සම්පූර්ණ වෙන්න දෙන්න සීලය අපි සම්පූර්ණ කරන්න යනවා අන්න වෙනම කෙනෙක් ඉඳලා මේක නඩත්තු කරන්න යනවා. එයා ආයතන හදාගෙන මේක නිර්මාණය කරන්න යනවා, නිෂ්පාදනය කරන්න යනවා. හැමදාම සසරේ දුක් විඳිනවා. එහෙනම් සීලයට සිල් රකින්න දෙන්න. මෛත්‍රියට මෛත්‍රිය සම්පූර්ණ කරන්න දෙන්න. වීරියට වීරිය සම්පූර්ණ කරන්න දෙන්න. භාවනාවට භාවනා කරන්න අරින්න. ඒතකොට තමයි මේ භාවනා යෝගියාට තේරෙන්නේ මේ ලෝකයේ හැම දෙයක්ම භාවනා භාවනාව කෙරෙන්න අරින්නයි ඕනේ කරලා බෑ කෙරුවොත් වැරදෙනවා එහෙනම් හැම එකක්ම කෙරෙන්න ඇරලා බලාගෙන ඉන්නවා එතකොට දසපාරමිතාව සම්පූර්ණ වෙලා දන්නේම නැතුව ඔරුවයි හබලයි අතුරුදාන් වෙලා එයා එගොඩට ගින් එයා එගොඩ හිටියත් මෙගොඩ හිටියත් එයා තේරෙනවා මම ඈතර වුණා කියලා. මට ගොඩෙන් ප්‍රශ්නයක් නැහැ. වම් යුරද දකුණු යුරද ඒක මට අහදාල නැති ප්‍රශ්නයක්. මම වතුරෙන් ඈතර වුණා. මම ඈතර වුණා. එච්චරයි මට ඕනේ. එගොඩද මෙගොඩද කියන මට ප්‍රශ්නයක් නැහැ. වතුරෙන් ඈතර වුණා. ඇලීමෙන් ගැටීමෙන් ජීවිත අනතුරෙන් මම ඈතර වුණා. එච්චරයි මට තියෙන ප්‍රශ්නේ. එහෙනම් අපටත් ඕනේ එගොඩට යන්නවත් මෙගොඩට යන්නවත් නෙමෙයි ඈතර වෙන්න. එහෙනම් ඈතර වීම තමයි අපට කරා යුතු දේ. එහෙම නැත්නම් එගොඩට යන්න මෙගොඩට යන්න වෑයම් කරන එක නෙමෙයි. එහෙනම් මේ සාකච්ඡාව තුළින් ආනාපාන සති භාවනාව තුළින් මේ තරම් ගැඹුරු චිත්තානුපස්සනාවක් තියෙන බව චිත්තානුපස්සනාවක් සම්පූර්ණ කරන්න කමඨාන් තියෙන බව අපි කලින් දැනගෙන හිටියේ නෑ එහෙනම් මේ චිත්තානුපස්සනාව කියන ධර්මතාවය තුළින් අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා මේ ආනාපාන සති සූත්‍රය මට සෑයේ මේ ලබාපු මිනිසත් භවයේ නිවන් දකින්න මේ ආනාපාන සති භාවනාව විතරක් මට සෑයේ මගේ ජීවිතයේ සම්පූර්ණ ප්‍රශ්න සියල්ල නිමා කරලා විමුක්තියටපත් වෙන්න 84000න් මට අවශ්‍ය දේ මේක මම බලාපොරොත්තු වෙච්ච එක මේක සසර හැමදාම ඔයලා තියෙන්නේ මේක මේක දැන් තමයි මට තේරුනේ දැන් තමයි මට හම්බ වුනේ එහෙනම් අපට මේ ආනාපාන සති සූත්‍රය තුලින් සෑයීමටපත් වෙන්න පුළුවන් මේ ආනාපාන සති සූත්‍රය තුලින් අපේ වැඩ නිමා කරන්න පුළුවන් එහෙනම් මේ නිර්වාණ පණිවිඩයේ ධර්ම දේශනාව අපගේ අවසාන ධර්ම දේශනාවටපත් වේවා මේ කමඨාන අපගේ ජීවිතවල වැඩනිමා කරන අවසාන නිවන් කමඨාන බවට පත් සතර සතිපට්ඨානය නිමා කරන තථාගතයන් වහන්සේගේ අනුශාසනාවට බවට පත් වේවා. එහෙනම් ලබාපු මිනිසත් භවයේ තුල ජීවිත කාලය පුරාම මේක අපගේ මතකේ රැඳිලා නැවත නැවත සීවේවා නැවත නැවත මතක් වේවා. ඒ හැම මොහොතක් තුළම සීවෙන මතක් වෙන කාලේ චිත්තානුපස්සනාව දන්නේම නැතුව වැඩෙනවා සීය මතක් වෙනවා කියලා කියන්නේම භාවනාව ඒ මොහොතේම පටන් අරන් ඉවරයි ආයි භාවනාවට නැකතක් ඕනේ එහෙනම් මේ හැම දෙයක්ම ඉබේම වැඩිලා අපේ පාරමිතාව සම්පූර්ණ වෙලා මේ ලබාපු මිනිසත් භවයේ දුක නිවා ගන්නට විමුක්තිය බවට පත් කර ගන්නට මේ සංසාර දුකෙන් එතර වෙන්නට මේ අවවාද අනුශාසනාව මේ නිර්වාණ කමඨාන මේ සූත්‍ර දේශනාව අපට නිවන පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.